ලිඛිත ප්‍රශ්න වගේ තියෙනවා මම ඉල්ලා හිටනවා අන්තිම මාත්‍යාට ඒක සභාගත කරන්න. ගල් සොයින් වංශ පූර්වයක් කුත්තේ ලෙස සක්මනට යමි. සක්මනේදී පයේ තද ගති, මෙලෙක් ගති, සීත උණුසුම් ගති, පය බඳින ගති, සැහැල්ලු ගති ආදී තොරතුරු රාජ්‍යයක් දකිමි. මේ එකලස් සමග පරයන්කේදී ආනාපාන වෙනස ආනාපානයේ හිමින් ඇතුළේ ගොරෝසුයි ක්‍රමයෙන් නැවත නැවත් නැතිවන බවත් පසුව මේ ක්‍රියාව තා වේගයෙන් ඇතුළු පිට වී යන බවත් ඊට පසුව කම්පන චංචල රාජ්‍යයක් බවත් සමහර විට අතෝරක් නැතුව ගලා යන ගතියක්ද දැනේ. ඊට පසුව හිතෙන් පටන්ගෙන පහළට තෙරපී ගලක් මෙන් මුළු ශරීරයම සද වේ. බාහිරය පිළිබඳ සම්බන්ධතාවක් නොදැනේ. එක වේලාවක් සිතවිලි ශබ්ද වේදනා ආවත් ඔහේ යයි. සඳහා නොපවතී. ශරීරයේද විශාල සැහැල්ලුවක් දැනේ. මේ සැහැල්ලු ගතියෙන් සෑහෙන වේලාවක් ගත වේ. හිතේ විශාල සද්ධාාවක්, වීරයක් හා ප්‍රීතියක් ඇති වේ. නිතර නිතර මේ පුහුණු කිරීමට සිටේ. මේ පිළිබඳ උපදේශක් ලබා දෙනමින් ඉල්ලා සිටි. මේ උපදේශයක් කොළු වෙන්නේ ඉදිරියට කරලා තියෙන ස්වරූපේ ප්‍රසන්න භාවයක් තියෙනවා. ඉතින් මේක වැඩි වීම සඳහා යමක් කළ යුතුද ඒක කියන අනුග්‍රහ කරනවා. ඒක අඳුල්ලා දෙන්න අමාරුයි. අද වෙනකොට මේක භාවනාවක් පිළිගන්නේ නැහැ. නමුත් මේ ලියුම ලියුම එක්කනට මේ දෙකම නැහැ. හඳුනාගන්නක් තියෙනවා පිළිගන්නක් තියෙනවා. ඒ නිසා අපිට කරුණාවෙන් මතක් කරන දෙන්නේ මේ වැඩි මේ විදිය නැවත නැවත පාලියුන්ට කොයි විදිය ජීවන රටාවක් කරන්න ඕනද? කොයි කර්මාන්තයක් කරන්න ඕනද? කොයි කතාවක් කරන්න ඕනද කියලා Tamanටයි තේරෙන්නේ. එතකොට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවය සකස් කරගන්න මේක දියුණු පවුන වෙන විදිහට ඒකට කියන අනුග්‍රහ කිරීම කරනවා කියලා ඒක කායිනොත් තහනම්. ඒ තමනුයි දන්නේ තමන්ගේ පසුබිම ප්‍රාකේත වෙන නිසා මෙවැනි தත්ත්ව ජීවන පවුල කිරීමට බහුලීකත වීමට සුදුසු වාතාවරණයේ නැවත නැවත ඇති කර ගැනීම සඳහා සාමාන්‍ය බුද්ධිය පාවිච්චි කරන්නයි කියලා කියනවා. ගෞරවනීය සායන් වහන්සේ භාවනා වාරේ පටන්ගත් විට ටික වේලාවකින් ඉතාමත් හොඳින් භාවනාවේ යෙදේ. ඉන්පසු පටන් ගැනීමේ තිබූ ප්‍රාණවත් ගති අඩවි ගොස් නීරස වේ. බරක් දැනේ. භාවනා වාරයේ ඇඳගෙන යාමට බැරි බවක්ද දැනේ. මෙසේ වන්නේ ඇයිදයි පහදා දෙන තේක්වා. මේ තමයි දුක සත්‍ය අවබෝධ කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ මේ මේ චොක්ලට් දෙන්නා, කීඩි බෝල දෙන්නා කියලා නෑ. ඉස්සරහින් තියෙන දුක්ඛ සත්‍ය තියෙනවා. ඉතින් දුක්ඛ සත්‍ය තමයි කියන්නේ. ඒක මොකද වැටෙනකොට කාණන් ඉතින් කතෝලික ආගමට කියන්නේ. ඒකවල තියෙනවා නක්කල් තියෙනවා, කැරෝල් තියෙනවා, පාටි තියෙනවා, ඕන දෙයක්. ඉතිරසතෙත් එක්ක යනවනම් මම කියන්නේ ඉස්සල්ලාම දෙන්නේ ආර්ය දුක්ඛ සත්‍යය. ඉතින් ඒක තමයි ඔය කියන්නේ. බර ඇදගෙන යන්න බෑ. මේක කරන හැම වෙලාවකම බර කරත්තයක් දැල්වල පාර කරනවා වගේ ජරම් බරක්. මේක දැන්නට පස්සේ තේරුම් ගන්නවා මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ. ඉතින් මේක උනාන මොකුත් වෙන්නේ නෑ. මේක සාදරයෙන් බාරගත්තේ කියලා මොකුත් වෙන්නේ නෑ. අනිත් දරන්න බැරි කවදාකවත් වෙන්නේ නෑ. ඒක තේරුම් ගන්න දැන් හරියටම කාලනේ කියලා දුක්ඛ සත්‍යද මට මේකට ඉස්සිති වෙන්න දෙන්න බැහැ. මේකට මුස්පේන්තු ගතියක් පහළ වෙන ගතියක් පේනවා. නමුත් ඒක මාර පාර්ශ්වයි. ඒක දැනගන්න මේක ශිල්පයෙන් එන්නේ එක. දෙක මේකේ ඉන්නකොට කෙලෙස් නැහැ. මේ දෙක විතරයි විගහම පේන්නේ. මේ தත්ති ඉන්නකොට මේසයි. නමුත් කෙලෙස් නැහැ. රාගයක් එන්නේ නැහැ නේද? ආසයි දෙන්නේ. ද්වේෂ කරන්න දෙයක් නැහැ. මේක ශිල්පෙන් න්යායයි. මෝහයක් එන්නේ අවදීනේ. මම ඉන්නේ මෙතන කියලා ගන්නේ සැකී කියලා කෙලෙසක් නෑ ශිල්පින් නෙවෙයි ඒ නිසා මේක ආඩම්බරයක් කරගෙන මල් මාලයක් කරගෙන මට තව හෙට මේකත් වැඩිය මේක ඉන්න බැරිද කියලා කාගෙන කාගෙන යන්නගත්තොත් ඒ ඇති වෙන චෛතසික தත්ත්වෙට කියන ප්‍රතිශක්තියක් වටිනවා දැරීමේ ශක්තියක් වෙනවා ඉවසීමේ ශක්තියක් වෙනවා මේක ටිකෙන් ටිකෙන් පරණේ වැටෙන්න දෙන්නේ මේකට තමයි දුක්ඛ සත්‍ය කියන්නේ මේක අයින් කරලා අල්ලන්නේ සමුදේ සත්‍ය සංහාව මේ චක්‍ර තියෙන තනක් ඒකෝට ඒක සමාන සංඛාරයක් ලැබෙනවා. ඉතින් ඒක දැන් යෝගාචර දෙකම පිළ. චිල්පෙන් යන්න පුළුවන්. දුකට කෙලස් නෑ. චිල් සායන්නේ ශික්ෂා විඥානේ ඒක අතහැරලා යන ක්‍රම අපිට ගොඩක් තියෙනවා. ඒක අතහැරලා රූප බලන්න පුළුවන්, සත්‍යහන්න පුළුවන්. කද ඒ හැම එකක්ම සංකාරේ. හැම එකම තනි වචනෙන් කියනවා. කුසල කාම ඡන්දේ තණ්හා. මේකට ඒකයි. අල්ලගන්නේ කියන විදිහට දෙයට යන්නේ නැහැ. ඒක ටික ටික ටික ටික මේකට පුරුදු කරන්නේ කක්කාක නරකක් වෙනවා. ගරු ස්වාමීන් වහන්සේ අසනීපයක් ඇති වේලාවට දසකැක්කුම හෝ වෙනත් ඇඟි අසනීපයක් ඇති වෙන විට එන වේදනාවත් පටිච්චසම්පාදයේ දැක්වෙන පස්සපච්චා වේදනා කියන තැන වේදනාවත් දෙක දෙආකාරද පහදා දෙනෙමින් ඉතා කාර්මිකව ඉල්ලා සිටිනවා. ඒ තමයි මම මේ ධර්ම අවස්ථාවේදී මෙතන වේදනාව කියන සායිසික කියන දැනීම කියන වේදයති කියන වචනේ දැනීම සැප වෙන්න පුළුවන් දුක් වෙන. දක්ෂක්කම් බඩේ එකක්ම ඉසකම් කියන දුක් වේදනා. වේදනා කියනකොට දුක් වේදනා, සුඛ වේදනා, අදුක්කම සුඛ වේදනා තුනට. සුඛයෙන් අපි විවහාරයේදී වේදනා කියන වචනේ මුස්පේතු වචනේ. දුක. පස්සපච්ච වේදනා කියනකොට වේදනා කියන කෙනේ දැනීම. සැප දැනීම, දුක දැනීම, නොදැනීම දැනීම. ඉතින් ඒක මේ දෙක අර ශිල්පීය මේ ශාස්ත්‍රීය වශයෙන් මේක ලංකාවේ සඳහන් අහලා තියෙන්නේ. ඉතින් මේ භාවනා කරනකොට මොනවාද? පරිසෝපද පොත් කියවන වේදනා කියලා කියන්නේ feeling දැනීම. ඒක සැප වෙන්නත් පුළුවන් දුක වෙන්නත් පුළුවන් විශේෂණ පදයේ තමයි සැප විදී දුක විදී අදුක්කම සුඛ විදී. අපි විශේෂණ පදයේ අ පච්චයත් එක පැටලවෙන්නේ. ඒක සංසාරේ පුරාට තියෙන දුක් විඳීම නිසා විඳීම හැම එකක්ම දුක් විඳීම කියන එක තමයි සිංහල භාෂාවේ තියෙන්නේ. පාලියේ එහෙම කන්නේ පාලියේ කියලා කියන්නේ විඳීම කියන්නේ සැප දුක් කියන විශේෂ පදම වෙනස් වෙන එකක්. ගරු ස්වාමීන් වහන්සේ බෝසත්වරු ත්‍රි ආත්මවල උපදින්නේ නැද්ද? සර්වඥාතික මේකක් නෑ නමුත් ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රතිච්ඡ කතාවක් සඳහන් වෙලා තියෙනවා. මේ ස්ත්‍රී ආත්මික ඊට පස්සේ පස්සේ ආත්ම පුරුෂාත්ම වඩපත් වෙලා තියෙනවා. මේ බෝසත් කියන වචනය අර්ථය මොකද්ද මන්ද නැවතම කියලා තියෙන්නේ. අපේ ශාසනයේ තියෙනවා ශාවක බෝධි, පච්චේක බෝධි, සම්මා සම්බුද්ධ කියලා තුනක්. ඒකෙන් පස්සේ බුදුරජාණන් වහන්සේලා සහ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රියාත්මකේ සඳහනක් නැහැ. ශාවක බෝධි කියනෝ ඕනේ කියලා. ඒ ශාවක බෝධිනේදී සඳහා ස්ත්‍රී පුරුෂ දෙපක්ෂ වෙන පෙරම් කරනවා. ඒකව වික්ෂුණියක් හෝ වික්ෂුවක් වශයෙන් නිවන් දැකීම කරන්න. ඒක බෝසත් කියන අදහස මොන වචනේ මොන අදහසක් ඇති පාවිච්චි කරාද මම දන්නේ. ශ්‍රාවක බෝධිය සඳහා නම් ඕන තරම් ඉන්නවා. ප්‍රාර්ථනා කරන වික්ෂුණී ආත්ම පහත්ව මහරහත්ව ප්‍රාර්ථනා කරමින් පෙරකොට ඉස්කී ආත්ම ඕන තරම්. ගෞරවනීය සායින් වහන්සේ බොහොම කැමැත්තෙන් භාවනා වාරේ පටන් ගත්තා. එක වෙලාවක් ඊවිට නිින්දයයි. නිින්දයන බව පෙනේ මෙනෙහි කරයි. නැවත ඉතා ඉක්මනින් නිින්දයයි. මුළු පෑම මෙසේ ගත වේ. නිින්දයන් කඩා ගන්න හැටි කියා දෙන්න සෙවන් සරණයි. මේකෙදි ඇත්තටම කියන ප්‍රශ්න දෙකකට මට හරස් ප්‍රශ්නකට උත්තර දෙන්න හොඳ මේ රසවත් සත්‍යයක් මත කරන්න පුළුවන්. මට අහන්න තියෙන ප්‍රශ්නේ නිින්දෙන් අවදි වෙන්නේ මූල කර්මස්ථානද ඊට නැත්නම් නන්නස්ථානද? ඒක ඒකෙදි එකයි මතක තියාගන්න තියෙන්නේ නැවත අවදීන්නේ මූල කර්මස්ථාන නම් භාවනා ඉදිරියට යන්න හදන්නේ මේක නිින්ද නෙවෙයි මේක නොදැනීමක් කියනවා මේ නොදැනීම සිදු වෙන්නේ ක්‍රමයෙන් නිින්දට යන්නේ තානාපාන ඉඳලා අවදි වෙන්නේ තානාපාන ඉඳලා මේක නිින්දට ඒක කෙලෙස් නිින්දේ වෙන් කර ගන්න බැරි නම් දුර්ලභමක් මොකද කෙලෙස් නිින්දට යන්නේ කියලා හිතන අන්නස්කාර වෙනවා ඉත අවදි වෙන්නේ නන්නස්කාර ඒක අල්ලන්න නමුත් ඒවා ලක්ෂ කරහයි කමන්නේ එක සැරේක හෝ ඉතින්ද යන්නේ තනපණි හරහා අවදි වෙන්නේ තනපණි හරහා නම් මේක කරු භාවනාවකින් ලොකුම ප්‍රතිඵලය තමයි ඒක එවනම් අනිත් දවසේ ආනාපානියත් එක්ක සිද්දයම සම්සන්දනය කර කර බලන්න උදාහරණයක් කියනවනම් ගුරු ස්වාමීන් වහන්සේ සිවුම් ආනාපානෙන් දැන් නිින්ද යනවා. අතිසූක්ෂම වෙනකොට නිින්ද යනවා. ඒ කියන්නේ යෝගාවචරය ලෑස්තිලා ගිහිල්ලා නැහැ. දන්නවනම් මේ ආනපනෙ වෙනකොට නිින්ද යනකතියක් තියෙනවා. දැන් ඒක තමයි ඉන්නේ කියලා. මේ ලෑස්තිලා යන්නේ. සූදානම් ශරීරේ විතරමයි මේක තෝරන කරන්නේ. ඒක සාහිත කරගන්නේ කොහොමද නිින්දෙන් අවදි වෙන්නේ තමයි. එවනම් මේ යටිපහුව වෙනකොට කෙලෙස් නෑ. නිින්ද කියලා කියන්නේ නීවරණයක් කෙලෙසයක්. මේක කෙලෙස්. මේක කෙලෙස් නැති කරනක් නමුත් අපේ හිතේ ඒකට බය. අපේ හිතේ ඒක ඕල කරනවා. සැක කරනවා. fear of freedom. fear of unknown fear of new ඒක කියන්නේ නියුරොබික්ස් කියන්නේ නියෝබික් නියෝ නියෝෆෝබියා එතන මේ නෝරු ප්‍රොත්තන තියෙන බය කියන්නේ නිවනට තියෙන බය. ඒ නිසා ඒකට ලෑස්ති වෙලා යන්න. අනපනෙ ගෙවෙන එකේ ලකුණු පෙන්නන දැන් යන්න හදන කියලා අවදීන් කියාට පස්සේ තේරෙනවා. ඒක යන්න ඉස්සෙල්ලත් තේරෙනවා. ඊළාට පස්සේ තේරෙන එක නිින්ද කියන්නේ කායක නිග්‍රහයක්. ඒකට ලෑස්තිලා ගියාට පස්සේ තේරෙයි. මේක තමයි මම මේ පණේ කිව්වේ ඔතන නිවන තියෙනවා. පේන්නේ මරණය. මොකක්ද නැති වුණා, දන්නේ නැති වුණා. ආ මේ මොකද කියලා නැ පිළිචේද නිින්ද කියලා දානවා. මේක නිින්ද. මේක අනිවාර්යයෙන්ම මදේ වගේ, ගොබේ වගේ, ඕජාව වගේ, රසමණ්ඩේ. මේ රසමණ්ඩේට යනකොට ලෑස්ති වෙලා යන්නේ නැහැ. මොකද මේ ක්‍රේරණ නැස්චාත් ඇංගිලෝ කියන්නේ. නිසා මේ සුද්ධ කරන්නේ මේ කතා කරන්නේ මේ සාකච්ඡා කරන්නේ මේ කිය කියා ටික ටික වෙදී එකක් නිසා කරුණාකරලා ඇස්සලා යන්න ඊට තමයි තේරුම් ගන්න පුළුවන් මේක ආනාපානෙ ගෙවි යන්නේ සිව් භාවයත් එක්ක ඉන්න එකක් ඒ නිසා මේක කෙලෙස් නැහැ ඒක මොනවද කියන්නේ කියලා ඒ සම්මලයෙන් කියන්නේ නමුත් අවදින්නේ ආවම මම අස්තියේ ඉන්නේ ඒ අසතිය කියා කිය වෙන්නේ යනකොට තිබුණු සැකේ නිසා නමුත් හොඳටම දැනගෙන ගියොත් මම මේකමයි අල්ලන්න භාවනා කරන්න කියලා ඒක සැකේ පිටක් එන්නේ. ගෞරවනීය සයින්වන්ත ආනාපාන සතිය කරගෙන යාමේදී සමහර අවස්ථාවල ආස්වාදයේ හොඳින් දැනුණත් ප්‍රස්වාදයේ ටිකින් ටික නොදෙණියයි. මේ தත්ත්වය කරුණාවෙන් පැහැදිලි කර දෙන්නේ නිල්ලා. ඒකකට මට ආන්දෝලනයේ ප්‍රශ්න කරුණේ ප්‍රස්වාදයේ නොදෙණියාම වාසනාවක් විදිහට තේන්නේ අවාසනාවක් විදිහට. හරියමක් විදිහට වැරදීමක් විදිහට. සක්කුමක් විදිහට සුභාසින්දනයක් විදිහට කියන එක මතයි කමටහන් හඳුනනවා. ක්‍රමයෙන් ක්‍රමයෙන් ප්‍රසාදේ නිපඥාන තවන්න වෙන්නේ අබැග්ගයක් කරදරයක් කාලකංකමක් විදිහට නැත්නම් භාවනාවේ ජීවනක් විදිහට සුභාසින්දනයක් විදිහට කියන කට උත්තර දෙනවා නම් මට සුද්ධ කරන්න පුළුවන්. ඒක හරස් ප්‍රශ්න ඇතිවේ අයිති මට තියෙනවලු සාක්ෂි. ඇත්තෙන් නඩු විසිකො. ඉතරදී දැන් ඒ ප්‍රශ්නට උත්තර හෝ එමෙන්න වෙන සභාවට මේ වෙලාව ඇදීට ඉදිරිපත් කරන්න තියෙනවා මම සාදරයෙන් ඉල්ලා සිටිනවා ප්‍රශ්න හෝ ප්‍රකාශන තියෙනවා කරුණා කරලා ඉදිරිපත් කරන්න. සම්මාතම මම අහන්නේ දැන් ආනාපාන සතිය තියෙනවා සමද භාවනාවක් තියෙනවා. ඒ 40. මේක විපස්සනා භාවනාවේ සුපට්ඨානෙත් තියෙනවා. මේ දෙකම එකද ඒක කියන වෙනස මොකක්ද? ඒ ආනාපානේ කරනකොට දැනෙන හැටියට තමයි කියන්නේ. තමයි ආනාපානේ කොහොමද? මම සද්දක නෑ වේදනාවක් නෑ ඉතිවිලක නෑ ආනාපානෙ ඉන්නවා කියලා කොහොමද දැනෙන්නේ? කොහොමද දැනෙන්නේ? මොකක්ද සාධින්නේ? අම්මනේ ආනාපානක තියනවා. නෑ නෑ මට දැනගන්න ඕනේ මම සද්දක නෙවෙයි ඉන්නේ වේදනාවක නෙවෙයි ඉතිවිලනවා දැන් ආනාපානෙ ඉන්නේ කියලා දන්නේ කොහොමද කියලා? ඒක දැනෙන උත්සව ගැනීම දැනෙන මට මට ඕනේ දැනීම වචනයට දාන්න. දැනීම කියන වචනයෙන් තොරව දැනෙන්නේ කොහොමද? අතෝ දැන වාක්‍ය අතෝ දැනන පිට වෙනවා පේනවා. ඒක දැනෙනවා. අනේ දැනෙනවා කියන්නේ විශේෂණ පටවනවා. ඒකකට ප්‍රශ්නේ උත්තරේ ඉතනම තියෙනවා. කොතෙන්ද දැනෙන්නේ කොහොමද දැනෙන්නේ මොකද්ද වෙනස ආසල් ප්‍රසාදේ ඒ ටික කිව්වොත් මට කියන්නේ සමථ දීපසන. මම අතක් කියනවා මම ඉන්නේ පිට හිත නන්නතර වෙලා නෙවෙයි. සිතුවිලි වල නෙවෙයි වේදනාවක් නෙවෙයි සාධ්‍යමයි ආනාපානෙමයි කියලා කොහොමද සාධ්‍ය දැනෙන්නේ කොහොමද? දුෂ්පකයෙන් තමයි දැනෙන්නේ. මට ඕනේ ඒක භාවනා නොකරපු කෙනෙක් කිව්වොත් එහෙම මට මම හිතන්නේ සොයන්නේ මම සතිය තියාගෙන ඉන්නේ මේ උස්ප ගැන. හරි මම ආනමේ ආනපනගෙන භාවනා කරනකොට බුද්ධාගම කෙනෙක් ඉන්දිවිද පිටේ නැති වෙලා ආනපනගෙන ඉන්නවා. දැන් ඒක අගේ කරන්නේ නැහැ ආඩම්බර කරන්නේ නැහැ භාවනා බව දන්නේ නැහැ. ඊට සාපේක්ෂව කෙනෙක් ඉන්න ආනපන ඉස්සම් වටන භාවනාව ඉඳ කියන්න අමාරුයි. ඒක හිත විතරක් පිටපයින්වා කරුණාකරලා හිත පිට යන්නේ නැති වෙලාවක ආනාපානෙ ඉන්න වෙලාවක පොඩ්ඩක් මට ඒකේ කියලා විස්තර ටික මට කියන්න කිව්වොත් ඒක නම් ගන්න මේක වටින දෙයක් ශිල්පයෙන් ගත්ත දෙයක් මගේ තනන්නත් අරනේ එතකොට මට වැටෙන්නේ කොහොමද කියලා මේ බුද්ධිල අබබුද්ධිකට වැඩිය කියන කට උත්තරෙන් තමයි යන්නේ සමතරක විපස්සනාට කියලා දැනගන්න. දැනේ වැටෙන්නේ කොහොමද කියලා. හැබැයි මම මේම බලපෑම් කරන එක වටින්නේ නැහැ. සමථ යෝගාවචරයට විස්තර කියන්න බෑ. විපස්සනා යෝගාවචරය විස්තර කියන්න මට මෙතන වැටෙනවා. ආස්වාදයේ සීතලයි, ප්‍රසවාසයේ උණුසුමයි, ආශ්වාසයේ කොටයි, ප්‍රසවාසයේ දිගයි කියලා විස්තර හයිකෝ කිය. එහෙම වැටෙන්නේ නැත්නම් සමථ කියලා තමයි හිතන්නේ. අද දැන් සංගමයේ ගලේ පාරේ යනකොට විතරයි. ඒක දැනෙනවා කිව්වට මට ඇඟින්නේ නැහැ. මට කියන්න ඕනේ දැනෙන්නේ මොකේ? පීඩි ගෑමක්ද දැනෙන්නේ, උණුසුමක්ද දැනෙන්නේ, සීතලක්ද දැනෙන්නේ, දිගක්ද දැනෙන්නේ, කොටක්ද දැනෙන්නේ. ඒ දැනෙන දේ මස්තික ඕනවාද නිකම් හොජාව නැහැ. ඒකෙන් අදහස් කරන්නේ මට පේන විදිහට හිත පිට ගිහිල්ලා නැහැ. අරමුණේ තියෙන නමුත් අරමුණේ විස්තර වශයෙන් දකින්නේ නැහැ කියන්නත් බෑ. එහෙමනම් සමතපැත්ත කියලා තමයි හිතන්නේ. ඒක සාපේක්ෂ මං කියන විපස්සනා කරන කෙනා කියන මට මේ නහය යඟ දැනෙනවා. කුඩුතලේ දැනෙනවා. උණක ආසාවෙලාදී සීතල දැනෙනවා. පස්සේ උණුසුම් දැනගෙන හරියට විස්තර කියන්නේ. ඉන් කියන්න පුළුවන් නම් මේ පස්සනා කියලා ඈහෙන විදිහට ගෙස් කරන්න පුළුවන්. මම කැමති මේ පස්සනා පැත්තට ඒක නෙවෙයි අවශ්‍ය කරන්නේ. ඒ මම කවුද කියලා දැනගත්තට පස්සේ මට පුළුවන් වාහනේ මොකද කියලා දැනගත්ත පස්සේ ගියර් එක රිවර්ස් එක දැනගන්න පුළුවන්. මනාපෙ නෙමෙයි මම මේ අහන්නේ. අත්දැකීමකට විදිහටදී. ඒක ප්‍රකාශ කරන්න බැරි නම් මම මම චෝදනා කරන්නේ විදිහ නෑ කියලා. මෙදිල්ලක් තියෙනවා එයාට ඒක ප්‍රකාශ කරන්න බැරි නම් ඒ කියන්නේ සංකප්පකෝ තමයි. ඒක අදහසනේ සමතේ. විපස්සනා කරනවා එයාට ආශ්‍රත් ප්‍රසාරයේ වෙන සවුවේ. හැපෙන තැන අහුවේ. උඩුකය කියලා හරි අහුවේ. ඒ වගේ විතරනේ කියන්නත් පුළුවන්. අපිට ප්‍රශ්න දැනෙනවා සර්. උඩට යන්නේ බව දැනෙනවා පල්ලයට එන්න ඕන දැනෙනවා. ඒක දැනෙනවා. කොතනද දැනෙන්නේ? කොතනද දැනෙන්නේ? එහෙම මම හිතන්නේ නෑ. නෑ නෑ හිතන්නේ ඒක නෙමෙයි මේ චරිත ලකුණු. ඒ ගැන මේ දුකක් හරි කනගාටු වෙන්නේ නැහැ. අපිට ඕන කරලා තියෙන කට උත්තර. මේ කරලා කට උත්තර දෙන්න හිතන්නත් එපා. ඒ ප්‍රාර්ථනා කරන්නත් එපා. ඒ දෙකම ප්‍රශ්නේ අවුට. අපිට අංජනමක් හදලා ඒ මනසට අංජනම් බලලා කියපන් කියන මිසක් ඌ දන්නේ මේ අනු යන දියාවන්ව කියන්නේ කියන්නේ ඒක කරන්නේ ගුරා. අරු දකින්න දෙ කියන්නේ. ඒ ගුරාට අංජන දෙන්නේ ඌට අංජන දෙන්න නිසා කලාතුරක්. මෙන්න ඌට කියනවා දැන් මේක බලව ඔන්න ඔබට මොනවද දෙන්නේ කියන එකෙන් අර මනුස්සයා කියනවා කන්දමක් කරගත්ත මේ පිළිවෙල පේනවා. ඒ දිලෝ යන පාර කියපා. දැන් මේ කියවන මනුස්සයා නස්සත්තනේ දන්නේ. අන්තිමේ අඳුරන් ගන්නෙත් නැහැ. දුකට පත්වෙච්ච මිනිහක් නෙවෙයි. එයා කියන වචනේ ගුරා ගන්න ගන්නවා. මේ මේක තමයි පරිවිදේ. ඒ වගේ භාවනා කරන කෙනා භාවනා කරලා ඒ අත්දැකීම කියන්න බැරි නම් මේ ආනපනෙ පිට ගිහිල්ලා නෑ ඒක ඇත්ත. ඒකෙන් දලහා දහසක් ගන්න පුළුවන් කමත බාහකටක් තියෙනවා. ඒ භාවිපස්සනා කරන කෙනාට කියන්න පුළුවන්. මොන මේ ආනපාන දෙනකොට මට දැනෙනවා නාස්කාසය. මට දැනෙන උඩුතොල. මට ප්‍රස්වාසයේ උණුසුම දැනෙනවා. ආශ්වාසයේ සීතල දැනෙනවා. එහෙම නැත්නම් ඉන්දෙන් දෙන්නේ ආශ්වාසයේ කෙටි වෙන බව දැනෙනවා. දික් වෙන බව දැනෙන එකේ ගුණාත්මක රසය අපි රස කියලා කියන්නේ කෘත්‍ය කෘත්‍ය විස්තර කරන්න පුළුවන් එකනාවේ අර විමර්ශන බුද්ධිය තියෙනවා. අනිත් එක තමයි සම්මතකත් කියන්නේ. විමර්ශන බුද්ධිය නැතුව නෙවෙයි. එයන්නේ සමාධිය ඉස්සර කරන්නේ. ඒ ගමනක් තියෙනවා. එයාට කරන්න වෙන්නේ ධ්‍යානයක් වඩලා. සම්මුතිය දිගේ ගිහින් ධ්‍යානයක් වඩලා ධ්‍යානේ පැත්තක තිබ්බට පස්සේ එයාට අර විමර්ශන බුද්ධිය ගන්න. ඒක සම්මතයන්නේ කරන්නේ. ඒක අපිට ඇත්තට තීන්දුව කරන්න දෙයක් නෑ. අපිට දෙන්නේ චරිත ලක්ෂණේ අනුව මේ වාහනේ පෙට්‍රල්ද ඩීසල්ද කියලා මම මට පෙට්‍රල් වාහනේ ඩීසල් වෙනවා හොඳයි කිව්වට වැඩක් නැහැ. ඩීසල් ගණන් අඩුයි. ඒ පෙට්‍රල් වාහනේ ඩීසල් ගහුවොත් ඩීකාබනයිස් කරනවා. ඒක වාහනේ දැනගන්න ඕනේ ඒක ඩීසල්ද පෙට්‍රල්ද කියලා ඒ අනුව තමයි වාහන තෙල් ගන්න. ඒක දන්නේ නැහැ කියලා මේ මේ දෙල්ක ඉන්න දාපු ඉංජිනේරගේ වැරද්දක් නෑ ඔබ දන්නේ නැති පෙට්‍රල් වාහනේ ඩීසල් ගැහුවා කියලා ඌට පැල්ලා. මොකද මගේ වාහනේ මේක දැනගන්න තමයි අර උපක්‍රමයේ කරන්නේ. පිට වෙන යන්න කරන්න දෙයක් නැත්නම් අපි මෙතන සමාධිය දකින්නේ බලාපොරොත්තු ඒ කියන්නේ හැම චේතනාවක්ම සමහිත පවත්තන්න කියන එක කොහොමද කියන්නේ? හිත දෙන්න ලඟ කන්නේපා. ඒක කොයි වෙලාවකරි එකක් නැත්නම් එකක් දැනෙන්නේ ගොඩ පෙරක වලක මට ඕන නම් හිතපන්. කොම්බෙන් හරි. අපි දැන් කරන දේ භාවනාවේ මත හැම ඉතිවිල්ලක්ම හැම රූපයක්ම හැම සත්‍යයක්ම කේන්දර බලනවා. කොහොමද ආවේ නරකට ආවේ මේක මොන නිමිත්ත ගන්න මේ කියලා අර හිත දෙන හැම ළඟම බලනවා. බාහිරේ ඉතින් සත්‍ය දෙයටෝවා. උඹේ උපදේශ මට ඒවා. උඹේ ඉතිගැල්ලක් මට ඕනේ. උඹේ ඔපිනියන් එකක් මට ඕනේ. මම මොනවා වුණත් මම මේ සතිය පවත්වනවා කියනවා හරි හොම් දෙන්න. මොකා දෙන්නලුවක් කනවා සංඥා දෙන්නලු කණ්ඩක් එපා වේදනා දෙන්නලු කණ්ඩක් එපා රූප දෙන්න කණ්ඩලු කණ්ඩක් එපා ඒගොල්ලන්ගේ වැඩිම ළඟ දෙන එක තමයි. එහෙම නොගා ඉන්න ගියාම ජීවිතය හරි ඩල්. කටුද? ඒකට කියනවා මොටිවේෂන් එකක් එන්නේ ලං කෑවේ නැත්නම් මොටිවේෂන් එක බයි. ඉතින් ඒකට කියනවා භාවනා කරන්න යාම කිසි නෑ කිසි කිසි කිසි කිසි කිසි දෙලියා. නිකන් බ්ලැක් ඇන්ඩ් වයිට් ෆිල්ම් එකක් බලනවා වගේ. ඉතින් ඒක නිසා කියනවා ඒ නිසා ගිහිල්ලා කැමති නම් බබාලා ඉතින් කැමති විදිහට කාගෙන ගන්න කාගෙන යන්න දෝෂයක් නෑ. මේකට ආවොත් දැනගන්න යන්න නොකා හිටියොත් ඉතින් කියලා කුසල ඡන්දයෙන් දිනු වීමක් කරනවා. ඒ තියෙද්දි e කාලසටහන කරන එකට තමයි වඳින්න කියලා බුදුහාමුදුරුවෝ කියලා කිව්වා. එහෙම කම්මැලි කරවද්දි හරියට කාලසටහන වැඩ කරන මිනිසයා වැඳිය යුතු පිටි. සත්‍යව කඩා ගන්න නැති මිනිසයා. මේකපත භාවනා කරන මිනිසයා. භාවනාට ඉතාම ගෞරවයෙන් කටයුතු කරන මිනිසයාට මේ මිනිසයාට දෙයියොත් වෙනවා ප්‍රශ්නෙත් කරනවා. ඒ මිනිසා විදීම ලාභයකට සත්කාරයක නෙවෙයි මේ කරන්නේ. මේ මනස දන්නේ ප්‍රයි භාවනා කරන්නේ. පටන් ගන්න කාරණා අපි දන්නවා භාවනා කරන්නේ ඇයි කියන්නේ. අවු වෙන බව වෙනකොට භාවනා කරන භාවනා කිරීම සඳහා. ඒකයි බුදුහාමුදුරු කුණු විලක් භාවනා කරේ ඒක. බුදුහාමුදුරු පුදුමකට පස්සේ නැන්ත මොකටද භාවනා කරන්නේ? ඒක උඹෙන් කරනවා කියන වචනේ ඉතින් මගේ නරක වචනේ උඹ. ඒක ගියදාගේ උටෙඩි මට කියනවා. ඒ වචනේ ඒක ඔය. ඒක මට්ටම් වෙලා ඉතින්. ගුරුතුමනි මහත්තයා මොකද කියන්නේ? තායිද? තායිද? තායිද? මොකද කියන්නේ? and then very personal something may get some fruit ഭാവന සැප ගන්න ආයතන ප්‍රශ්න කියන්නේ භාවනා කරනකොට එන ඉස්සරහට කොටස් කිලේක අමාරු ඒ නිසා ක්‍රමීකයි දෙවියන් ඒකේ භාවනාවෙන් ප්‍රීතිය සුඛය වෙනුවෙන් කරනවා නම් ඒ කෙනාට තේරෙන පටන් අර ගන්නවා භාවනාවේ ශිල්පේ හැරෙනිකා එහෙම නැත්නම් ශික්ෂාව හැරෙනිකා ඒකෙන් තමයි තිබුණු ෆ්‍රික්ෂන් එක නැති වුණා පීඩනය නැති වුණා සාය නැති වුණා ඇවිල්ලා තියෙන කම්ෆර්ට් සෝන් එකට කියනවා හැබැයි ඒ කම්ෆර්ට් සෝන් එක පිළිබඳව ඇබ්බැහියක් කියනවා ඒක දැනගත්ත ගමන් එයාට ඒ ඒ කියන කුසය දුබුහුන් එකක් වෙන්නේ ඒක නිකන් පිළිතුරු වෙන්නේ නැහැ. එයා තේරෙනවා මම දැන් මේ මේ සුඛ වේදනාවට ඇබ්බැහිලා යන්නේ කියලා. මේ මනුස්සයාට මේ වේදනාව සුඛ වේදනාවක් නැති වෙනවා කියන්නේ ඡේදින සාගතොත් පුදු වෙන්න එපා. බුදුහාමුදුරන්ට බැන්නොත් පුදු වෙන්න එපා. ධර්මයට බැන්නට පුදු වෙන්න එපා. එමු වෙනවා. ඒ භාවන හම්බෙන සුඛය විස්තර කරන මනුස්සයාට ඒ සුඛින ඇතුළේ දෙන්නේ කාමෝ බෙල්ලෙන් දැලිපිය කපන්නේ. බුදුහාමුදුරුවෝ සාධාරණීකරණය කරලා තියෙනවා. මොකද ඒ තරම් මේක ඒක පුදුමාකාර සුඛයක්. හැබැයි ඒ තරම්ම ඇඩික්ෂන් එකක්. ඒ වගේ මේ මිනිස්සු සීදින සාගන්නවා වගේ නැත්නම් බුදුහාමුදුරුවන්ටත් බයි. ධර්මයටත් බයි කියනවා. මොකද ඒක ලොකු ඇඩික්ෂන් එකක්. නමුත් කරගෙන යන කාටවත් ඒ ඇඩික්ෂන් එක නොදැනි කෙරෙන්නේ. එයාට තේරෙනවා මොන්දන් ඉන්නේ ඇඩික්ෂන් එකේ. ඒ නිසා ඒ සැපය බාහන හම්බෙට සැපය ඒකට කියන්නේ අන්න ලෝයික් කියන්න බෑ ඒක ලෝයික් මේක මුහුම් වෙලා තියෙන්නේ. භාවනා සැපෙදීම කෑදර කමෙන් මුහුම් වෙලා තියෙන්නේ. මුහුම් වෙලා කියලා කියන්නේ ඉන්ෆිල්ට්‍රේට් එක. ජර්නික තියෙන ඇතුළේ. ඒක වසංගගෙන යන්න බෑ. සැපයක් හම්බෙනවා. සැපක් හම්බෙනවා යම් ප්‍රමාණයක සැපක් හම්බෙනවා. ඒ යෝගාචරයේ ධර්ම දැනුමෙන් පෙන්වන මේ සැපේට ඇති ආශාව පවා තමන්ගේ චරිතයට ගැලපෙන්නේ. මේක මේ භාවනා කරන උගඩනේ විශේෂයෙන්ම මෑණියෝ අහනකොට ඇහුවා මේ සැප දුකවට ගණන් ගන්න නැතුව සිටීමද මේ හොම්බෙන් යන්නේ නැත්තේ කියලා. සැප දුක දෙක ගණන් ගත්ත මනසට කියනවා කන්ටෙන්ට්මන්ට් කියලා. ඒකට සැප කියන්නේ නැහැ. ඒකනේ කන්ටෙන්ට්. ඒකනේ සම්පත්‍ති කරවක් අවස්ථාවක් ඉන්නවා. ඒක සැපක් වෙන්නේ නැහැ. අපිට වැඩි උතුම් එකක් ඒක. එයා ඒක ලබන්නේ සැපෙන්ම නෙවෙයි දුකෙමුත් ඒක ලබනවා. කන්ටෙන්ට්මන්ට් එක ලබනවා දුකෙන්. සැපෙනුත් ලබනවා. මේක වෙනස් වෙනවා කියලා ගණන් ගන්න එපා. ඒකට ඇඩික් වෙන්න. contentment content එකට ඇඩික් වෙන්න. කැපට ඇඩික් වෙන්න. දුකට රියැක්ට් කරන්න. ඒක ජොලි යනවද මං හරි ගන්නවා. මේ මුළු ගමනම පුදුමාකාර සපක් තියෙන මම එකයි කියන්නේ කවදාත් චෝදනා කරන්න එපා කවදාත් ඉල්ලි මිල්ලන්න ඉල්ලි මිල්ලට හැම වෙලාවෙම තමයි නීච පැත්තකටපත් වෙනවා චෝදනා කරන හැම වෙලාවෙම ද්වේෂයක් කියන දේ විඳින්න බැරියයි. ඒක නූල් ටිකක් දාපන් කියන්න එපා. උඹලක ටිකක් දාපන් කියන්නේ. ඔය තියෙන එක ගන්න. ඉනු හම්බුනොත් හොඳයි අය. මම කියන්නේ එපා ඉතින් උඹලක ටිකක් දැම්මම ප්‍රශ්නයක් නෑ හොඳයි. ඔය නැති එක හොඳයි. ඒකවල කතා නෑ. අපි එන්නේ අයියෝ දුරු ලාභයි නේ නිසා කෑ ගහලා නූල් ටිකක් දාගත්තට කමන්නේ නෑ. ඔය දුරු දෙනේ ගන්න මූත දුරු වෙනසවත් මූ. උගේ ජීවිතේ වැඩන්නේ දුරු ටිකේ තියෙන ජීවිතේ. මොන්නම වෙලාවක මොනම හේතුවක් චෝදනා කරන්න. මම නම් හැබැයි මගේ තරක මම චෝදනා කරනවා. ළඟින් ළඟින් කර බයිනවා. ඒ වගේම අයිතිවාසිකම් ඉල්ලන්නත් එපා. මේ දෙකෙන් තොර වෙච්ච ජීවිතේ සම්පූර්ණ ජීවිතය. මේ සතෙක් කවදාකවත් අයිතිවාසිකම් ඉල්ලන්නේ නැහැ. කවදාකවත් චෝදනා කරන්නේ නැහැ. ඒ නිසා සත්‍යෙට ලව් කරනවා. උන් උන් සත්‍යෙට ලව් කරන්නේ වීදමන්නේ. ඇතිකන සත්තු නෙමෙයි, ඒ කැලේ ඉන්න සත්තු බලන්නේ. කොහේ හැමදාම සැපමයි දෙන්නේ අපිට. කුරුල්ලෙක් ගියා බැලුවත් මොකද කියන්නේ? ඉල්ලීමක් ඉල්ලන්නේ නැහැ. අයිතිවාසිකමක් ඉල්ලන්නේ නැහැ. ගහකොඩ කියලා සිංහක් කියන්නේ. අපිට තියෙන ආ උත්තුලේ ඉන්නේ අපි තුලේ ඉන්නේ ඉතින්. ඌ අපේ කුරුල්ලා නෙමෙයි. ගහක මලක් එක්කන ලස්සන වැලි වැලි කියනවා. පොර ඉල්ලන්නේ නැහැ. වතුර ඉල්ලන්නේ නැහැ. අපි සංකෝධ කරනවා ඉස්සරයි. මේ මල මගේ කියාගත්තට පස්සේ ඔක පර වෙනකොට දුකයි, පිපෙනකොට සැපයි, මේ කුරුල්ල කූඩු කරපු එකෙක් නකම් මැරෙනකොට දුකයි පඳුරේ ඉන්න කුරුල්ලගේ මොකක්ද මේ පැමිණි දුක් පැමිණිතයි කියලා සිංහලයේ වචනයක් තියෙනවා අනේ මන් දැන කටේ අත දාන්න වස්න ඒ වචන අපේ අම්ම ඉන්නකම් කියපු දෙයක් තමයි පැමිණි දුක් පැමිණා ඉල්ලලා ගත්ත දුක් දුකයි බදාගෙන බදාගෙන කාපු දේවල් දුකයි පැමිණි දුක මොකද්ද අපේ කර්ම ශක්තියකට ඇවිල්ලා තියෙන ඔබ විඳින්න පුළුවන් චෝදනා කරන්න එපා විඳින්න මොනවත් ඉල්ලන්න එපා විදිහ. ඒක බලහින්න ඕනේ ඔබ තේරෙනවා මේ මනස කවදාක දුක්ෂණ. ඕන දෙයකට ඕන විදිහකට හද ගහන්න පුළුවන් ගැතියක්. ඒක තමයි අපේ ශිෂ්ටාචාරයේ ඉහළම මට්ටම. ඕනම දැන් අපිට ගිහින් පිටින් ප්ලග් වෙන්න පුළුවන්. අපි නිකන් ඉන්ටර්නෙට් එකම ප්ලග් කරමු. මොනවද ඒක? ඉන්ටර්නෙට් ප්ලග් එකක් කරනවා. ඒක 230 වෙන්න පුළුවන් 120 වෙන්න පුළුවන් සිංගප්පූරු වෙන්න පුළුවන් ඇමරිකන් කොයි එකක් ගැව්වා ගත්තා තමන් වැඩි කරගන්න එකයි තියෙන්නේ. ඒක තියෙන බුදුහාම කියන හැම මිනිස්සෙකම තියෙනවා මේ මිනිස්සයා සිංහල බුද්ධහාම ප්ලග් වුණොත් එහෙම කතෝලිකාවට එක තරහයි. දෙමළුන්ට එක තරහයි. ඌ ඌ හදන්න බුදුහාම කියන මොකක්ද? බුදුහාම කියන මොකද සිංහල බුද්ධහාම ප්ලග් එක හරහා තුබේ අම්මයි තාත්තයි වැරදි පොයින්ට් එක පෙන්නනවා. නැත්තම් උඹලගේ දිනන කතෝලිකෙක් වුණා නම් කතෝලික ආගමට ආශ්‍රය කරනවා. කොයි එකකටත් ආශ්‍රය කරනවා. ඉතින් ආඩාර වෙනමත්මත් අද කරපුවා වෙන වෙන පින් දෙකක් එළියට. ඒකට ඇත්තටම පින් කියන්න වටිනා වෙලා. මොකද hinaවේ? නැත්තම් power එළියට. මොකද power කියන්නේ? 230 power 120 power එතකොට අපි පින් එකයි පවයි දෙකයි පින් නම්බර් කියලා තියෙනවා. ටෙලිෆෝන් එකට පින් නම්බර් එක දාගුණා රුපියල් 200ක් වැඩි. මේ වචනේ පරිසමාප්තත්‍ය පින් නම්බර්. මේක මේක දැක්කේ බේරුම් කවල් ස්වාමී විතරයි. යා කිව්වේ මුළු ජීවිතේම ස්කවුට්. සූදානම් ශරීරය. First and foremost for the scouts සූදානම් ශරීරය. බුදුහාමුදුරට පස්සේ දැකපු එකම මිනිහයි. මිනිසුන් කියලා දෙනවා කැලේ ගියොත් කැලේ කඩේ ගියා. වතුර ටික වතුරට හැදගැයියා. ගින්නට ගියොත් ගින්නට හැදගැයියා. ගින්නට ගොස් කියන්නේ පා වීතල වෙන්නේ. ගින්න වීතල වෙන්නේ අපිට පුළුවන් ගින්නට හැදගන්න. මුන්නම වෙලාවක අයිතිවාසිකමක් කතා කරුවොත් චෝදනා කරුවොත් මලේ කියන අපි යෝගාවචර තත්ත්වෙට ගැලපෙන්නේ. අපිට තියෙන්නේ කියන එකට රිච් වෙන්න පුළුවන් කියලා බලන්න. එතකොට අපි කියේ පාරක උලංගක් අත්තිතුයි. කොහෙන් ආවද කොහෙන් ගියාද හොයන්න බෑ. පිටුලා. හොඳ නැති. කෙල්ලෝ ඉදනවා ගෙල්ලන්න බෑ කියනවා. බැරි නෑ කෙල්ලෝ කොල්ලෝ වගේ වැඩ කරනවා ඕන කෙල්ලෙකුට කරන්න. ඒ කෙල්ලෝ එලා චරිචුරු ගන්න ගත්තොත් කොල්ලන්ටත් බෑ චරිචුරු යවන්න බෑ. ඕනම දෙයකට ෆිට වෙන්න පුළුවන් හැකියාව දෙන උකුල් ඇත්ලීට් කෙනෙක්. ඌ ඉන්ටර්නැෂනල් විනියෙක්. දිව්‍යන් ප්‍රශ්නයට ගෝචර වෙන මිනිස්සේ පුතු පුත්‍රි කියනවා. ඒ තමයි අන්තක මේක මාකට් මාකට් ප්ලග් එකක්. ඉන්ටර්නැෂනල් ප්ලග් එකක්. දැන් අපි යනවා තව සාජාතිගත සත්‍යයන කළා දවසේ වැඩසටහන නිමාව සටහන් කරන්න ඉතින් මම කරන තුනි සන්තෝෂ ඇති කියලා මොකද අපි බලාපොරොත්තු වෙන විදිහට මේ කටයුතු සම්පූර්ණ වෙච්චාම එනිම අය විතරක් නෙවෙයි ඔබේ නැති විශාල සාහජයක් කොණින් ආවට සාර්ථක වෙන්නේ ඉතින් අපි දේනා විශ්තුති කරන අතරම සම්ප්‍රදාන කුලම කියනවා ඒ නොවන සිල් දිනාට පිහිට වෙනවා ඒ පැකේට පින් දෙන්න පුළුවන් වෙලාවක් තමයි මම කරන්න ඕනේ. ඒක නොසල කාරින් හොඳ නෑ මේ කිරි පිටිපස්සින් එකක් කියන. ඒ වගේම ඥාති පිටිපස්සක් කරන්න ඕනේ. ඔකේ ඥාති මේ සභාවේ හිටියනම් ඔක්කොම දෙනවා. කොච්චර සතුටක්. මොකද අපි එක්කෙනෙක් ඉන්නවා අපි අපි ඥාති යෝජනය කරනවා. අපි ආර්දනා කරනවා අපි හිලුම ඥාතිින්ද ඉතින් මේ සභාවේ ධර්ම සභාවක ඉඳගෙන යම් සත්‍යක බුද්ධි විඳිනවද අනේ ඒක අනුමත කරලා සාදු කියලා ඉන්න තැනකදීද මේ පින් අනුමෝදන් වෙත්වා කියලා ආස්කාරය පානවා. ඒ වගේම අපි අපේ ශක්ති ප්‍රමාණය මේ රැස් කර ගන්නා ලද පින ඒ කාන්තේම අවතනාසේ සම්මවදාරණ දෙවිත ඒ සාන්ත සුන්දර රසයේ මිනිස ධෛර්යයක් මිනිස එවසම් අතුරුසන් ජීවනයේ මිනිස අසත්පුරුෂයන්ගේ වෙන්වීම විශේෂ ඒකාන්තයෙන් අප අපට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා. අපි ස්ථාවතා ආදී වාසාපත් ජානා කිරීමෙන් අපි දවසේ වැඩ පිළිවෙලේ නිමාව සටහන් කරනවා. එත්තාවතා ජනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවා නෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ පුතා නෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා නිස්සාරතාච හම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤං කං අනුමෝදිතා চিරං රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤං කං අනුමෝදිතා চিරං රක්ඛන්තු මං කරං ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං වූ ඥාතිනම් හෝතු සුඛිතා වന്തു ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා උන්තුනාතිරෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි පාල සමාගමෝ සරණං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි පාල සමාගමෝ සරණං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමානෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍යා සාදු සාදු